ඒකට අසු වෙනවා මේ සිතුවිලි මනෝමය අතීතය මතක් කරන එක සිහියයි. ඉතින් සිතුවිලි ඇති වෙනවා ඇති වෙනවා සිතේ ස්වභාවය. මූලික අධීරයට මොකද්ද මේ සිත කියන එක අදාළ නැහැ. මේක රාග සිතක්, ආමේක දේශ සිතක්, ආරාග සිතට දුක සත්‍ය පෙන්නන ඕව කතන්දර මේකේ නැහැ. මේ කියන මූලික අධීරේ නැහැ. ඒක අපි බලමු පස්සේ. හරි පළවෙනි එක හොඳට තියෙන්න ඕනේ සත්‍යයන් වෙලා මේක තමයි බේස් එක. හැම සිතටම සිහියක් තියෙනවා. ඒ සිහිය ඇති වැඩගත් වෙන්නේ. එතරයි කුසලස් උපසම්පදා. අර සබ්බපාපස කරන සිතුවිලි අකුසල. සිතුවිලි අකුසල. ඒකේ නාම රූප තේනවා. ඒකේ දෙයක් තියෙනවා. හැබැයි ඒ සිතට තමයි සිතුවිලි මේ සිතක් හටගත්ත බවට තමයි සිහිය තමයි මෙතන ඥානය අවදින මාවත අපි හඳුනගන්නවා. සිහිය. මේ සිහිය කියන්නේ අර සතිය වඩන එක නෙමෙයි. සතිය වඩන එක එක සිත් එක අරමුණක සති නිමිත්තක පිහිටවගෙන ඉන්නවා වෙන අරමුණු එන්න නොදී මේකේම මේ අරමුණු සාමාන්‍ය විදිහට එනවා ඒ අරමුණු එන බවට සිහියක් තියෙනවා ඒකයි කිව්වේ සති නිමිත්ත තුළ සමාධිය හිර වුණොත් අන්න නිධ්‍යාන කියලා පෙන්වනවා බුදුන් වහන්සේ ඒක උපක්ලේශ සූත්‍රවල උපක්ලේශයක් කියලා කිව්වා අන්න විදර්ශනා සමාධියට ওই දෙක පටලවා ගන්න හොඳ නැහැ සතිය වඩන එක තුළ අතුලාන්තයට එනවා තැම්පත් බව ඒක නිසා සතියත් නරක නැහැ හිත විසිරෙනකොටත් මේ සිහිය නැති වෙනවා. ඒක නිසා සතිය වඩන එකේ වෙනම වෙනම වටිනාකමකුත් තියෙනවා. ඒකයි සමත විපස්සනා යුගන්ධන් කියන්නේ හේතුවකුත් තියෙනවා. ඒක ගැඹුරින් ගැඹුරට යනකොට තව තව මතුවෙනවා. හැබැයි මෙතන පටලවා ගන්න එපා. විපස්සනා කණික සමාධියක් කියන විපස්සනා යහනිකයාගේ මූලික අධියර තමයි මොන සිත දෙන්නේ කියන එක අදාළ නැහැ. සිතට සිහියක් පවතිනවා හැබැයි. සිහිය තමයි දිනු කරන්නේ. එතකොට අපි දන්නවා උදේ ඥානෙ, උදේවැය ඥානෙ, වයතුපට්ඨා ඥාන, දස ඥාන ගැන අපි කතා කරනවා. මේ ආසවක්ඛ්‍යා ඥාන මේ ඔක්කොම විදර්ශනා ඔක්කොම දන්නවා දස ඥාන කියන්නේ විදර්ශනා සමාධි කියලා. හැමෝම දන්නවා සෝතාපන්න මේ ඔක්කොම විදර්ශනා මේ මේ විදර්ශනා භූමිය තුල හමු වෙන්නේ. පෘථග්ජන භූමිය තුල ලෞකික සමාධිය වල මේවා හමු වෙන්නේ නැහැ. ලෝකෝත්තර සමාධිය හමු වෙන්නේ නැහැ. එහෙනම් සිහිය සිතට තේන සිහිය. ස්කන්ධය කියන්නේ සිත එන අරමුණයි. අරමුණ තමයි එතකොට මේ සිතක් කියන්නේ. එතකොට එතනට තියෙන සිහියයි මේ කතා කරන්නේ. එහෙනම් කුසලස්ස උපසම්පදා. හා සචිත්ත පරියෝ දපණං කියන ඊගාව තැනට එන්නේ මෙන්න මේකේ සත්‍ය දැක්කොත් පමණයි. අපිට එතනට එන්න කලින් මෙතන දිනු කරලා තියෙන්න ඕනේ. සිහිය. හැම මොහොතේම සිහියක් පවතිනවා. මේක ඉතින් 100 තියනවා තියනවා කියන්නේ ගොඩක් එයා දන්නවා යාට වරදිනවද තියනවද මාන්නේ වැඩි වෙලාද අහංකාර වෙලාද තව කෙනෙක් පහත් කරලා කතා කරනවද තමන් උසස් කරලා කතා කරනවද ඔක්කොම 100ට යසු ඉස්සලා මේක හොඳට තියෙන්න ඕනේ ධම්මචක්කුසේ අවදි වෙන්නේ මෙතන තිබුණොත් තමයි ඒ හොඳට තූක කරස් උපසම්පදා කියන තැන හොඳට තියෙන්න ඕනේ එතකොට මෙතනදී අපි දැන් දැන් ඔන්න සිහිය තියෙනවා නම් අපි මල් ටික දෝවණේ කරනවාද හදනවාද දැන් සිත විසිරෙනවාද පිට යනවාද හැමතෙටම සිහියයි. සිහිය දියුණුවයි. එතකොට මේ තුලම තියෙනවා ලොකු දියුණුවක්. Taman ගැන හොඳට කැඩපත වගේ පේන්න ගන්නවා. කණ්ණාඩියෙන් Taman දිහා බැලුවහම පේනවා වගේ Tamanගේ සිතේ ස්වභාවය පේන්න ගන්නවා. මේ සිත මොන සිතක්ද මෙතන Tamanට තියෙන. දැන් ඊගාවට දැන් මෙතනට උපනිශ්‍රය වෙනවා අර අපි කියපු කාරණාව. ඒ කියන්නේ මේක ශබ්ද සිතක්. අර ඒක පොඩ්ඩක් අන්න එතකොට 100ට 80 වෙනවා. මේක ශබ්ද සිතක්. ආ මේක වර්ණ සිතක්. මේක දැන් වෙන එකක්. මේක කාය ප්‍රසාදයක්. මේක චක්කු ප්‍රසාදයක්. මේක එතකොට අපිට දැන් 80 වෙනවා මේක. 100ට. මේක මේ මේ මෙතන තියෙන ආයතන ටික වෙනම 100ට 80 වෙනවා. ඒක ඊගාව අධ්‍යයනයට ගන්න පුළුවන්. පළවෙනි අධියර විදියට සිහිය විහිත විසිරෙනවනම් අර සති නිමිත්තක පොඩ්ඩක් පිටව ගත්තොත් කමක් නැහැ. සිත විසිරෙන චිත්ත ඒකාග්‍රතාවය අවශ්‍යයි ඒක පළවෙනි. හැබැයි ඊට පස්සේ සිහිය තමයි ගන්න ඕනේ. හැබැයි විදර්ශනා අනේකට අපි පළවෙනි එක විදියටම දෙන්නේ සමතේ තියෙන ටික නැතුව සිහිය තමයි පළවෙනි එක. සිහියක් අවදි වෙලා තියෙනවා. හටගත්ත සිතට සිහියක් පවතිනවා කියන එක. හැබැයි එතනින් එහාට පොඩ්ඩක් හොඳින් පහසුවක් එනවා. ආයතන ටික පොඩ්ඩක් වෙන් කරලා බලුවොත් ආයතන ටික වෙන් කර බලනකොට මේ වෙන් කරලා බලන 아무තු කතාවක් නෙමෙයි දැන් මෙහි මොහොතේ හට ගන්න සිත දවා මේක ශබ්ද සිතක් මේක වර්ණ සිතක් මේක ගන්ධ සිතක් මේක රස සිතක් එච්චරයි දෙයක් මතක් වුණොත් ඒක අපි දන්නවා මනෝ විඥාණයෙන් ඇති වෙන සිතක් එච්චරයි ඒතර රසක් දැනෙනවා නම් ආහාරය ගන්න වෙලා නම් ඒක ඒක ජීව විඥාන සිතක් එච්චරයි දැන් මෙතන මම ඉන්නවද කොහේ දැන් මේ ජීව විඥාන සිත මමද මම හම්බ වෙන්නේ මේකේ. මේ මම කියන්නේ සිහිය පමණයි. ද විඥානේ තමයි අපි හැමදාම ද ලෞකික භූමිය විඥානේ තමයි මම. ද ආර්ය භූමියට එනකොට සිහිය තමයි. කුසලස් උපසම්පදාර කුසල් සිත්තේන. ඒතර මම මමයා හම්බ වෙන්නේ ඔය ඔය විඥානය ඇතුලේ. ඒ සිහිය තමයි යා එතකොට යා බවටපත් වෙන්නේ. අතර යා බවටපත් වෙනව නෙමෙයි. නමුත් මේක මේ කියන්න ඕන නිසායි කියන්නේ. සිහිය තමයි බල ගැන්වෙන්නේ. එතකොට මෙතන දිවට මොන හරි අපි දැන් ආහාරයක් ගන්නවා නම් රසක් ඕ රසක් තියෙනවා. ඕ අන්නාසි කියලාත් දාන්න 300යි. එච්චර. ආයේකේ මම යවබාගෙන ඒක දුක් විඳින එකට යන්නේ නැහැ. මොකද දර්ශනේ තියෙනවා. යථාභූත ඥානෙ. බැසගන්නේ. ආ බැස ගන්නවා දැන් සාමාන්‍යයෙන් මේක බොහොම අමාරුවෙන් කරන එකක් නෙමෙයි සහැල්ලුවෙන් කරන්නේ. එදිනෙදා කටයුතු සාමාන්‍ය විදිහට කරන්නේ. කවුරු හරි බැන්නද මොන හරි ප්‍රශ්නයක්ද සාමාන්‍ය සිතනවා. සිතන්නේ නැතුව ඉන්න එක හිතනවා. ඒ හිතන බවට සිහියක් තියෙනවා එච්චරයි. මොන හරි ගාන ගානක් හැදුවා තා එකයි එකතු කිරීම එකයි දෙකයි ආ මේක හරි මේ රස්සාවක් කරන රැකියාව කරන කැෂියර් එක කරන සල්ලි ඉතුරු සල්ලි දෙන මුකුත් වරදින්නේ 100යි එක කරබ්බවට 100යි දීබ්බවට 100යි දැන් මෙතන දැන් අපි තුමු රස දැනනකොට අතන අන්නාසි කියලා දන්නවා දැනුමත් ඒක නැති වෙන්නේ දැනුම හරි ඒක මනෝවිඤ්ඤාණය දැනගැනීම සේරම හරි 100යි අන්නාසි කියලා දන්නවා රසක් අටගත්ත බවක් දන්නවා හැබැයි මේක මම මම ආවොත් අන්න ඒකට 100ක් තියෙනවා ආ මම දැන් ඇවිල්ලා මමයා දැන් මේක විඳින්න යනවා. තව තව ඕනි. ඊගා දවසේ තන තවත් අන්නාසි ගෙඩියක් ගේන්න ඕනේ. අර හිතනකොට දෙනවා අර මමයා මමයා හිතපු මමයා මේක මේක දැන් මේක බැසගත්ත බවට සිහියක් තියෙනවා. එයා ප්‍රපංච හදනවා. මමයා කියනකොටම ප්‍රපංච ගොඩක් එනවා. එයා ආත්මේ. එයා එයා දෘෂ්ටියක් විතරයි. අර ස්පාක් එක ඇතුලේ තව ස්පාක් එකක් එනවා. ඒ කියන්නේ අර ප්‍රසාදයට උඩින් එන එකක්. දැන් මේ මම දැන් මම ආපු ගමන් මොන හරි එතන ගන්න ඇක්ෂන් එකක්. ඒක ඒක 180 වෙනවා. මේක බැසගත්ත කියලා 180 වෙනවා. අර බිත්තිය දැක්ක බිත්තිය දැකව බවට 100යි. හැබැයි බිත්තිය ආයේ බිත්තිය හරියන්නේ නැහැ. ඒක තීන්ත ගන්න ආන්න මම බැසගෙන. ආන්න 180 වෙනවා මේ ආත්මය කියලා. ආත්මය හඳුනා ගන්නවා. ආත්ම කියන්නේ දෘෂ්ටියක් විතරයි. දැන් මේ හැමතැනම මේ මේ බලගැටේ දෙයක් වගේ දැනෙනකොටම ඒක දෙයක් කියලා දැනෙන එක අති සියුම් කතාවක්. ඒක දර්ශනයෙන් එන්නේ පූර්වභාග ප්‍රතිපදාවෙන් එන ඒවා මෙතනදී කියා ගන්න බෑ. ඒකට හේතුව පූර්වභාග ප්‍රතිපදාව කියන්නේ දර්ශනය. හොඳටම දර්ශනය තියෙන කෙනෙකුට තමයි මේ ටික තේරෙන්නේ. ඒ කියන්නේ දෙයක් වගේ දැනෙන එක ඒක 100ට 80 වෙන්න ඕන කියන එකයි. දෙයක් වගේ දැනෙන එක 100ට 80 වෙනවා කියන එක තමයි අති සියුම් කාරණා. ඒකට තමයි අර ධම්මට්ටි ඥානෙ නිතරම වැඩෙන්න ඕනේ. ඒක 100ට 80 වෙන්න ඕනේ මේ ධම්ම විජය සම්බොජ්ජංගේ වැඩෙන බව 100ට 80 වෙනවා. ඒ කියන්නේ මෙයා මෙනෙහි වෙනවා. මෙයා හිතනවා දැන් බිත්තියේ අතන තියෙන කණ්ණාඩියේ දෙයක්. අතන ටීවී එකෙත් පේනවා. අතන අර පින්තූරෙත් තියෙනවා. හරි ඔක්කොම ඇහැට එන්නේ වර්ණයක් විතරයි. එහෙනම් දැන් ඇත්තට පේන එකෙත් වර්ණයක් විතරයි. ඇහැට ආවේ නැහැ මුකුත්. දෙයක් වගේ දැනෙන්නේ කොහොමද මේක? ඒතර වටිනාකමක් කොහොමද? අන්න වටිනාකමක් එන හැම තැනකදීම දෙයක් වගේ දැනෙච්ච බවක් දැනෙනවා. ඒ දෙයක් වගේ දැනෙනවා. බිත්තිය දෙයක් වගේ දැනෙන එක. ඒක 100ට අසු වෙන්නේ. අර ලුණු කනකොට ලුණු රහ කවදාවත් හිතලා ගන්න බෑ. ඒක 100ට අසු වෙනවා. මේකත් ඒ වගේ ඥානෙට අසු වෙනවා. ඒ කියන්නේ 100ට අසු වෙනවා. දෙයක් වගේ දැනෙන එක. දැන් මම මම ඉන්නවා කියලා මම දෙයක් වගේ මම ඉන්නවා කියලා කෙනෙක් වගේ දැනෙනවා. හැබැයි බලනකොට මේ දැන් මේ මොහොතේ සිතක් තියෙන එච්චරයි සිත බැලුවොත් ඒ සිත දෙයක් වෙනවා එතකොට. මෙන්න මෙතන තමයි බොහොම සියුම් තැන. පළවෙනි අධ්‍යයන ලේසි පහසුයි. 100ක් පවතිනවා. හැබැයි මේ 100ට තමයි දැන් මේව අසු වෙන්නේ. ඊටු ටික. මමයව අසු වෙන්නේ. මමයව තමයි අල්ලගන්න ඕනේ. මමයව තමයි අල්ලගන්න ඕනේ. සති සම්පජාන. ඒ කියන්නේ අර කුඹුරේ තියෙන ගොයම් මිටි ටික අතින් අල්ලගෙන දෑකැත්තෙන් කපනවා වගේ වැඩක් මෙතන සිද්ධ වෙනවා. ඒ කියන්නේ මෙතන මමයා බැසගත්ත ගාම යථාභූත ඥානය එන එක. කැපපු ගාම අන්න අන්න චිත්ත පරියෝ දමන. දපණක්. සචිත්ත පරියෝ දපණක් කියන්නේ මේ සිත දමණය වෙනවා. ඊට පස්සේ කියනවා නෑ මට තව ටිකක් මේ කිරි දාන්න. අර දාන බෙදනකොට මේ කිරි බෙදුවේ. ආ තව ටිකක් දාන්න. ආ දැන් මම එයා බහැලා පෙරේතකමට කන්න යනවා. අන්න 80 100ට. ආ එතකොටම නෑ නෑ නෑ වැරදුනා. හරි ඒක ඕනේ නෑ. හරි අතින් වැහුවා. මුකුත් නෑ කතාව. එහෙම නැත්තම් මම එයා බැසගත්තා. ඒක හරි. වළඳනවා 100ට 80 වුණා. 180 වුණා. ඊට පස්සේ පෙරේතකමක් නැතුව වළඳන්නත් හැකියාව තියෙනවා 100ට. මම එයා අයින් කළා වළඳන්න 100ට හැකියාව තියෙනවා. හැබැයි ඒ තරම් දියුණු වෙන්න ඕනේ. 180 වෙනවා බැසගත්ත බව 180 හැසුණු ගමන් මේක මම එතනින් අයින්ට කරගත්තා ඊට පස්සේ වළඳනවා ඒක ගැටලුවක් නෑ එතකොට ඒක අභ්‍යන්තර යුද්ධයක් හැබැයි ඒක අභ්‍යන්තරේ දැන් දන්නවා මේ ක්‍රිය වලට පෙරතකමක් ආවා එතකොට මම බැස්සා දැන් කරන්න දෙයක් නෑ 180 වුණා 100ත් එක දැන් බැලුවා මම අයින් කරා හරි පෙරතකම නැතුව වළඳ අර නිකන් අර නිකන් ඔහේ ගිලලා දානවා වගේ දේ සිද්ධ වෙනවා පෙරටකම යන රස දැනෙනවා වෙනද විදිහට දේවල් සිද්ධ වෙනවා ඉන්ද්‍රිය සාමාන්‍ය රොබෝ වගේ සිද්ධ වෙන ටික සිද්ධ වෙනවා දිවට රස දැනෙන එක නවතින්නේ නැහැ ඒව සේරම සිද්ධ වෙනවා නමුත් මම යබස ගන්න නැතුව කරන්න දක්ෂ මේක මේ දක්ෂතාවයේ තියෙන කෙනා කුසලස්ස උපසම්පදාව තියෙනවා නම් ඒ කුසලයේ තියෙනවා නම් මේක පුළුවන් මම නැතුව කටයුතු සිද්ධ වෙන එක එදිනෙදා දැන් ඇවිදිනකොට සක්මන් කරනකොට හැමදාම දැන් අර නිකන් ආය ප්‍රාසාදේ එච්චරයි. මෙයා දක්ෂ වෙන්න ඕනේ. තමන්ගේ අර හදපු පාරු නෑ මහණෙනි පාරු සාදාගෙනයි ආයුත්තේ. දැන් අපි අපි හිතමු දැන් කවුරු හරි හිතනවා නෑ නෑ මේක මේ මේ මේක මේ මෙතන කරන්න බෑ යන්න ඕනි කැලේට ගිහිලා උදකලාව ඉඳලා මේක කර නෑ ඔබ ඉන්න තැන කොතනක හිටියත් මේක පුළුවන් ඒ කියන්නේ වඩා හොඳයි මේ විසිරෙන තැනක නම් හැබැයි ඒකට දක්ෂතාවය තියෙන්න ඕනේ අර සිහිය හොඳින් තියෙන්න ඕනි. එතකොට ගැටලු නැහැ. එතකොට දැන් හොඳට හිත පේනවා ටීවී බලනවා වගේ. ආ දැන් එනවා ඔන්න ගියා. ආයි තව එකක් එනවා. ආ එකක් ගියා. එකක් එනවා එකක් ගියා. ටීවී බල කාටවත් කියන්න බෑ මේ කතාව. හැබැයි කිසිම තැනක උත්සාහවත් වෙන්න ඕනේ මම යව බැස ගන්න නැතුව. ඒ කියන්නේ මම යව බැස්සනම් සාමාන්‍යයෙන් මම යව බැස ගත්ත ගාමම ඒතර යථාභූත ඥානෙට එනවා. හැබැයි එතකන් 100 ඒකත් 100ට අසු වෙනවා. මම යව බැස ගත්තා නම් බැස ගත්ත බවට 100. එච්චර ආයි මේ මමියා බැසගත්තානේ අනේ අපරාධේනේ දැන් මගේ 100 නැති වුණා 100 නැති වෙලා නෙමෙයි 100 හොඳට තියෙනවා මම බැසගත්ත බව දන්නේ 100 තියෙනින් දැන් 100 තියෙනවා කියන්නේ අන්න කුසලස උපසම්පදා තියෙනවා එහෙනම් ඒක දිනුවක් මෙතන සිත බැසගත්තකම අපරාධයක් කියලා හිතන්න එපා සිත බැසගත්ත බවට තියෙන සිහියයි මේකේ දිනුව දිනුව තියෙනවා නම් සිත බැසගත්තක ප්‍රශ්නයක් වෙන්නේ ඒකට හේතුව කවදා හරි මේ කොහොමවත් බැසගත්ත තැනින් තමයි ගලවන්නේ එහෙනම් මේ මොහොතේ බැස ගන්න එක හොඳයි බැස ගන්න හිතට ඉඩ දීලා තියන්න. අර අර හරක අර වහුපැටියා කුඹුරට ගොයම කනවද කියලා අර අර අර එඬේරියා බලන් ඉන්න එපේ. බලන් ඉන්න එපේ. එතකොට මේ වහුපැටියා කුඹුර කනවද කියලා බලන්න කුඹුර කන දෙන්නත් එපේ. එහෙනම් හිත බැස ගන්නවද කියලා බලන්න බැස ගන්න දෙන්නත් එපේ. සාමාන්‍ය ඉදිරියේ ඉන්නේ කිව්වේ අන්නේ නිසායි. එතකොට අන්න සිත දැන් බැස ගන්නවා. දැන් ඔන්න 180 වෙනවා. ආ. ඒ තමයි කෙලෙසේ. ඒ තමයි මම යන. දැන් 180 වුණා. 80 විච්ච ගාවම හැබැයි ඒක අනිත් පැත්ත ගහනවා. බය වෙනවා. අර කෝ දැක්කා හරව වහු පැටියා දැක්කා. දැන් ඔන්න එඩේරියා බලන් ඉන්නවා. ඒ කියන්නේ අර අර කෙවිත අරගෙන ඉන්නවා. පාරක් දෙන්න බලාගෙන. වහු පැටියා දැක්ක ගාම මොකද කරන්නේ? දැන් කෙවිතක් තියෙනවා. මෙයාත් ඉන්නවා. දැන් පාලකයා ඉන්නවා. දැක්ක ගාම වහු පැටියා ආය අනිත් පැත්ත බලාගෙන කන්නේ නැහැ කොහෙම. හැරෙනවා. අන්න ඒ වගේ තමයි සිහියගේ කටයුත්ත. සිහිය ඊට පස්සේ මේක දැන් පෙරතකමක් ආවනේ. දැන් මම යා බැස්සන්. දැක්ක ගාම අන්න ඊට පස්සේ ඒක ඒක මම අයින්ට වෙනවා. මම අයින්ට වෙනවා කියන්නේ වහපැටිය කන්නේ කියන එකයි. යථාභූත ඥානය එතන එනවා. හැබැයි කෙටේරිය තිබ්බත් ගෝයම හිටියත් ගින්න වැඩි නම් වහපැටිය කනෝමයි මේක කියලා අන්න 180 වෙනවා. අන්න එතන යථාභූත ඥානෙ හොඳට මෙනෙහි කරනවා ආයි නොකන්නම. මෙතන එහෙම දෙයක් නෑ මෙතන ශබ්දයේ වර්ණයයි මෙතන තියෙන්නේ නියම පිදුරු නෙමෙයි මෙතන තියෙන්නේ ප්ලාස්ටික් පිදුරු වගේ දෙයක් ආන්න වෙනේ වෙනවා. වෙනේ විච්ච ගාම මම පැටේ සුත්තුක් ගල දානවා වගේ අරක කන්නේ නෑ. අතර කැවෙන්නේ. කැව්වත් ඒක දිරවන්නේ නෑ මම පැටියට. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. මේක අත් දකින්න ඕනි තරම්. අත් දකින්න ඕනි තරම්. දැන් වටපිට බලනකොට ආනේ මේ ඉර හරි සුන්දරයිනේ බලන්න. සුන්දරත්වයේ පේන එක සාමාන්‍යයි. ආනේ මේ මල හරි ලස්සනයි. නම් මල ලස්සන පේන එක සාමාන්‍යයි. ආනේ මේක මෙහෙම. ඒකත් සාමාන්‍ය. 100ට හසු වෙනවද කියලා බලන්න මේ සියල්ලම. හැබැයි එතන මමයා ඉන්නවද කියලාත් බලන්න. මෙතන යුද්ධයක් තියෙනවා හැබැයි. මොකද මේ තනිකරම 100ට හසු වෙනක සියුම් කතාවක් තමයි. හැබැයි කලබල වෙන්න එපා. පළවෙනි අධීරේ ඉඳන් හැමතිස්සම එන්න. පුංචි දරුවා වැටි වැටි නැගිටින්නේ හැබැයි පුංචි දරුවා බිමටනේ කොහොමත් එන්නේ වැටෙන්නේ. ආයෙත් නැගිටින්න පුළුවන්නේ. අන්න ඒ දිමින් එහාට කොහෙවත් යන්නේ නැහැ. එහෙනම් දිම ඉඳගෙන ඉස්සලා පොඩි දරුවා හරියට එක කකුල එක කකුල තියලා උස්සන්න. ඒ කියන්නේ උපමාව. උපමේය තමයි සිහිය හොඳින් දියුණු කරගන්න. සිහිය සිහිය කියන්නේ මේ මුකුත් එහෙම කරන එකකුත් නෙමෙයි. සිහිය අභ්‍යන්තරයෙන් අවදි වෙන එකක්. හැබැයි ධම්මත්‍රි ඥානේ සාමාන්‍ය දිනචර්යාවක් තියාගන්න කාලසටහන වගේ ධර්ම ශ්‍රවණයට තියාගන්න ධම්මත්‍රි ඥානේ නුවණින් අර සක්මන් කරනකොට ධර්මයේ මෙනෙහි කරන්න වෙනම තියාගන්න ඔය මේ මේ ප්‍රතිපදාව හොඳින් හඳුනා ගන්න එක අවස්ථාවක් තියාගන්න නුවණින් විමසන්න සාමාන්‍යයෙන් ඒක එහෙම කරනවා නම් හොඳයි නැත්නම් එදිනෙදත් නුවණින් විමසීම සිද්ධ වෙනවා හැබැයි වැඩ ගොඩක් වේගෙන් එන නිසා එදිනෙදා වේගෙන් විසිරෙන නිසා එතනම සමහරලාට එන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් 100ට අසු වෙනවා. අසු වෙනකොටම මේක සිද්ධ වෙනවා. ආයික ගොඩක් බැසගත්තොත් එහෙම බැස ගන්නවා කරන්න දෙයක් නැහැ. අර මුඤ්ඤුතු කම්මතා ඥානය කියන්නේ මිදුන් නැති බවට 100ක් තියෙනවා එතකොට. මිදුන් නැහැ උපාදාන වෙන උණු බව දන්නවා එතකොට. ඒක නිසා ඊට පස්සේ විවේක අවස්ථාවක් ආපු ගාම එහෙම නැත්නම් එදා දිනේම අන්න තමන් අරක මෙනෙහි කරනවා. ඇයි ඒක දැන් ඇයි ඒකට කේන්ති ගියේ? ඇයි ඒක බැසගත්තේ? තාමත් ඒක තියෙනවා නම් බලනවා 100. 100 හස් වෙනවා තාමත් තියෙනවා. එහෙනම් මේක හොඳින් මෙනෙහි කරන්න. එහෙනම් මෙතන ධර්මයේ මොකක් හරි අඩුවක් තියෙනවා. දැන දැනගත්ත ධර්මයේ කල්‍යාණ මිත්‍රාට එක්ක කතා කරලා. එක්ක යෝගාවචර භික්ෂු එදාම කතා කරන්න ඕනේ උපාද්‍ය භික්ෂුවට. ඒ කියන්නේ මේක විසඳ ගන්න ඕනේ. කමඨහනක් ඕනේ. සුද්ධ කරන්න ඕනේ. එහෙනම් ධර්මයේ මොන හරි දන්න කාරණාවක්ම තමයි අඩුවක් තියෙන්නේ. මෙනෙහි කරන්න ඕනේ. අන්න ඒක හඳුනගෙන අන්න අජ්ජෝසාය තිට්ඨති කියන එක. අන්න ඒතර බැසගත්ත බැසගත්ත එක මේ ගලවන එක තමයි වෙනම කරන්නේ. ඒකට වෙනම මේ. හැබැයි මෙතනදී හැමතිස්සෙම මේක මිදෙන එක සිද්ධ වෙනවා. මිදෙන එක හැමතිස්සෙම සිද්ධ වෙනවා දකින්න කොටත් මිදෙන එක සිද්ධ වෙනවා මේක අත්දැකීම තමයි වැදගත් වෙන්නේ ප්‍රායෝගික අත්දැකීම් අත්දකින්න එක තමයි වැදගත් වෙන්නේ ඔය සමානට අතීතේ ඒවා අල්ලගත්තේ ඒවා බෙට කැහිච්ච ඒවා අර මේවා මේ නිවන් මඟ යනකොට ඔක්කොම නිකන් රොඩු වගේ ෆුක් ගාලා පිඹලා දාන්න පුළුවන් දූවිලි වගේ ඒවා මොකද ඒක හොඳටම තේරෙන ආයතන පිනවීමක් විතරයි තියෙන්නේ මේ අසකන දිවනස කියන ආයතන ටික විතර මේ කිසි තේරුම් අසු වෙනවා මේ සිතුවිලි